වැඩසටහන නිම කරන්න ඉස්සෙල්ලා ලිඛිත ප්‍රශ්න වලින් අපි ප්‍රශ්න සාකච්ඡා ධර්ම සාකච්ඡා ආරම්භ කරමු. ඒ අතර වාර වෙන කාටදී සභාවට කිවිච කොට ඉද්දක් තියෙනවා ඒකට සිහිපත් කරන්න කියලා කාරණා සාදර වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා පාරයන්ක භාවනාවේ යෙදී සිටි එක් අවස්ථාවක මගේ ශරීරයේ වටා රෙද්දක් පුතා දෙන්නේ දෙකක් විතර අයුමා ගැනීම ගත බවක් දැනුනි. මේ ටික වෙලාවක් තිබුණ නිසා මට මොකද දෙන්නේ කියා ඇස්තර බැලුවේ. ඊපසු නැවතද මම ඇස් පියාගෙන භාවනා කරන විට එසේම දැනුනි. ටික වෙලාවක් ඇවිත් මෙය මගේ ඇවිත්. මේ පිළිබඳව පාදා ගන්නේ ඔබ වාසියෙන් කාර්මික විලාසය. මේ අපි ඉදිරිපත් කරගත්ත ධර්ම දේශනාවේ ස්වරූපේ නම් මේකේ වෙච්ච දෙයක් නම් ඉබේ වෙච්ච දෙයක් නම් මේකේ කෙලෙස් නෑ ඒ නිසා මේක ගැන හොයන්ට නිමිති ගන්න විඳින්න යන්නේ නැතුව කරපු දෙයකින් විතරයි අකුසල සිද්ධ වෙන නිසා වෙච්ච තමන් වෙත වෙච්ච මොනම දෙයක්වත් තෝරන්න බේරන්න යන්නේ ඒ තෝරන්න බේරන්න යෑමේ හිත අර tempat වෙලා තිබුණ හිත තීරණ වලටපත් වෙලා ආවත ආතතිගත වෙලා සැකසහිත වෙලා කිලෝරක් නැති ප්‍රශ්න ඇති කරනවා. ඇයි උදේට ඉර පෙර දිගින් දිපායක්. ඉතින් දීපට උත්තර තීර පායනක බාරගෙන යන්නකනේ තියෙන්නේ. ඔක බටේනේ බයින්නේ ඇයි කියලා කවුරු රවපුවා මොනෝ කියන්නේ. මම මේ කරබරිනකොට මට තද ගතියක් දැනෙනවා. ඉතින් බටේ දාතෝ තියෙනවා තද ගතිය දැනෙන එක ඇති. ඇයි කියලා අහන්නේ කොහෙන්ද අපි කෙලවරක් කරන්නේ? අපි යවුවොත් ඇයි වතුරේ තෙත ගතිය තියෙන්නේ? මොකක්ද දෙන්නේ තියෙන්නේ? ඒක වතුරේ ස්වභාවය. ඉතින් මේ භාව ලක්ෂණ වලට ස්වභාව ලක්ෂණ වලට ගතිය වලට ප්‍රශ්න හදන්න යන්නේ. ඒක නෙවෙයි ඥානෙ කියන්නේ. ඥානෙ කියලා තමන් කෙරුවන යම හරි තමන් චේතනා කරන එතන අකුසල් කියන ඒක නැති කරන්න උත්සාහ කරනවා. මේ වගේ භාවනාදී විවිධාකාර දේවල් එන එක දරනවාට කියන්නේ අනිච්ච පිළිගන්න කැමැති. වෙනස් වෙන බව පිළිගන්න කැමැති. ඇතිව නැති වෙනවා පිළිගන්න කැමැති. ප්‍රශ්න අහනවා කියන්නේ ඒක පිළිගන්න කැමැති නෑ. මේ ස්වභාවයෙන් පෙන්වන අනිත්‍ය පිළිගන්න කැමති නැත්නම් ඉතින් සදාකාලික ප්‍රශ්න. ඇත්ත එක වහනවා ප්‍රශ්න. දැන් මේක ලියලා දිනවා ඇත්ත එක වහනවා දෙත් දාලා තියෙනවා. ඇත්ත එක ඇතිය මොකක්ද උනේ කියලා කියන්නේ නැහැ. එහෙම එකක් නැහැ. ආයෙ ඇත්ත එක වහමු ආයෙ තියෙනවා. ආයෙ ඇත්ත ගන්න බැලුවොත් ආයෙ නැහැ. ඉතින් දැනගන්න ඕනේ සිද්ධ වෙන දේවල් මෙව්වත් එක නඩු කියන්නේ කියොත් කෙලෝරක් නැති ප්‍රශ්න මෙයාට තමයි සාමාන්‍යයෙන් අපි ඔය අනුන්ගේ සීනි කියනවායි කියලා කියන්නේ. ඇද්දගෙන නානවායි කියලා කියන්නේ. අනුන්ගේ පරිප්පු කරනවා කියන කියන්නේ. ඉතින් මේක තමයි අපි පුරුද්ද. දැන් කියන ඔබ හිතාමතා කරන වග වෙන්න ඕනේ ඒක සුද්ධ කරගන්න. සිද්ධ වෙන දේවල්ද මට තියුණු ප්‍රශ්න තමයි මේ සිද්ධ වෙන දේ සහ කරන දේ වෙන් කර දැන ගැනීම පිළිබඳව මා දවස් ගාණක් හිත වැඩ කරන්න පටන් ගත්තා. මේක මට වෙච්ච දෙයක්ද? මේක මම කරපු එකක්ද කියලා. බණේ කියන දේ උඹ වග වෙන්න ඕන. උඹට අකුසල් සිද්ධ වෙන්නේ කරන දේට විතරයි. හිතාමතා කරන දෙයක් නෑ සිද්ධ වෙන දෙයකට අකුසල් නෑ. එහෙමනම් මේ අනුන්ගේ සීනි කිරන්නේ ඇයි? අදාළ නැති දෙයක්. ඒ නිසා මේ වගේ දේවල් ගොඩක් එන්න බලාපොරොත්තු වෙන්න. එනවා හැම එකකින් පේන්නේවා ඇතිව නැති වෙන ගතියක් තියෙනවා. ඒ නිසා මේවා විශ්වාස කරන්න බෑ. මේක තමයි අනිත්‍ය කියන්නේ. මේක තමයි දුක කියන්නේ. මේක තමයි අනාත්මය කියන්නේ. මේක ඇයි කියලා අහන එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. මේක නැවත නැවත සාක්ෂාත් වෙන්න දෙන එකයි. නැත්තම් මේ වගේ එන දෙයට රොස්පරොස් දාන්න නැතුව ප්‍රශ්න කරන්නේ නැතුව මේක වැඩි වීම සඳහා යමක් කළ හැක්කක් තියෙනවා නම් කරන්න කියන එක නම් ආරක්ෂා සහිතව කියතයි. ආරයන්දී ආනාපාන සති භාවනාව හෙර කලකී වෙන භාවනා ක්‍රම පිටේ. සක්මනේ කලකී භාවනා ක්‍රම මොනවාද? මේ පිළිබඳව පැහැදිලි කර දෙන්නේ ගෞරවයෙන් ඉල්ලනවා. චීන කඩේකට ගිහිල්ලා අහන්න පුළුවන් මේක ජපන් කෑම තියෙනවද? සයිවර් තියෙනවද? තියෙන්නේ ඒක තියෙනවා. හැබැයි චීන කඩේකට කියනනම් චීන කෑම තමයි ඉතින් ඉල්ලන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ මේ වගේ භාවනාවට වල මූලික කමටහනත් අහලා මේ අඹ ගැසෑර වෙනත් අඹ ගැස් තිබේද කියලා අහන්න පුළුවන්. තියෙනවා. මලද මේ ගැස මොකද්ද? අඹ. මේ අර මේ රටේ තවත් අඹ ගැස් තිබේද තිබේ. ඒ අඹ මේ ගැස් අතර තවත් ගැස් තිබේද තිබේ. ඒ අනිත් අඹ ගැස් අතර තවත් ගැස් අතර තිබේ තිබේ. මේකත් කැරකිලා ඉන්නේ ආයෙත් යම ගන්නවා. ඒ තමයි මේ මේ රජුගේ ප්‍රශ්න ඥානෙ බලනද මේ දුහාමුදුර ආව ප්‍රශ්න. ඒ නිසා මේ ආනාපානේ කරන්න බැරි නම් ඒක කතා කරමු. ඒ වෙනකොට මේ දේවල් කළ හැකි දේවල් කතා කරන්න පටන් අරගත්තොත් මේ ප්‍රශ්න වල කෙලවරක් නැහැ. ඒ නිසා පළවෙනි උපදේශ පන්තියේ ඉස්සල්ලාම කියනවා අපි කරන්න දෙන සතිපට්ඨාන භාවනාව මේ උපදේශ ටික හොඳට තේරුම් අරගෙන කරලා බැරි නම් අපහසුතාවක් තියෙන එක කතා කරමු. මේතන ඉඳගෙන අපිට බස් වලට ගැන කතා කරන්න බැරිද? පුළුවන්. ප්‍රශ්නේ නැහැ. අපි ආවේ එකට නෙමෙයි. අපි ඔක්කොම එකතු වෙලා එක ඉල්ලකට ඇවිත් ඉන්න. ඒක බැන්නම් කියන්නේ ඒ නිසා භාවනා කරන ප්‍රාශයක් තියෙනවා. අවතන් සාද විචිත්‍රයි. නමුත් අපි પરමාර්ථය මෙතෙන් දෙන එක ඒක නෙමෙයි. මේ ඉදිරිපත් කරගත්ත එක සාක්ෂාත් කරන එක. ඒ නිසා මම මේ ප්‍රශ්න කරුගෙන් අහනවා. මේ පරියන්කයට ගිහිලා ආනාපානය කරනකොට මොකද්ද වැටෙන්නේ? එහෙමද මොකක්ද තියෙන දුෂ්කරකම කියලා කිව්වොත් නම් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒක ඇර වෙන දේවල් කතා කරන්න හදනවා කියන කියන්නේ මේ ඔක්කොම පිටසගේ අවධානය ආයේ පල්මත් කරන්න හදනවා. ඒකට මම එච්චර උනන්දු කරවන්නේ ඒ නිසා මම ඉල්ලීමක් කරනවා දැනට යානපාණේ නම් බලන්න කැමති ඒක බලන්න අපහසුකම හෝ බලනකොට මොනවද පේන්නේ කියලා කිව්වොත් අපි ඒක සාකච්ඡාවක් ලං කරනවා. අරසන. දැන් ගියේ සුබතරා සූත්‍රය ඇසෙකට හොන්තන් දුන්නට මෙසේ ප්‍රශ්නයක් ඇතිවෙනවා. භාවනාව පටන් ගන්න මෝටරේක පළවෙනි ගියරේ දැනීමක් නැහැ. භාවනාව දෙවෙනි දෙවෙනි ගියර වලට මාරු කිරීම කෙසේ කළ යුතුදයි අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන්නයි. මට වැටෙන පරිදි භාවනාව පටන් ගැනීමේදී ඉතා හොඳින් දැනුණු ආනාපාන සතිය පළවෙනි ගියරේ දැනෙනවා. ආනාපාන සතිය තරමක් සිහින් දීම දෙවන ගියරේ ගන්න. මේ දුක්ඛරහා අතරමේ ගියරේට සම්බන්ධ කරගන්නේ කෙසේද බවයි. මේ රූපක මාර්ගයේ විදිහට කරලා තියෙන්නේ අයින්ෂ ඉදිරිපත් කරන්න හදන දේ ප්‍රශ්නෙන් කියවෙනවා මේක මේ දෙවෙනි කොටසේ සර්වඥයන්සේ සඳහන් කරලා තියෙනවා තස්සේව නිමිත්තස පහනා ඒතන්තේ පාපකා කුසල ධර්මා නහොන්ති දැන් අපි ආනපන නිමිත්ත ගත්තනේ ඒ නිසා අපිට ගෙවල් දොරල අමතක කරතයි, ආරණ්‍ය අමතක කරතයි, කය අමතක කරතයි අපි හොඳටම දන්නවා දැන් ප්‍රතිපදාවේ ඉන්නේ. හොඳටම දන්නවා කෙලෙස් අර්ධනක ඉන්නේ. දැන් මේ ආනාපාන නිමිත්ත ගෙවෙනවනම් කෙලෙස් ගෙවෙනවා කියලා හිතන්න. ඒක මේ ගියර් මට්ටමකට දාන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ක්‍රමයෙන් ඉර බැසගෙන යනවා වගේ ඉර බැහැගෙන යනකොට තරුණගේ ඉන්නා වගේ තරුණ ඉර නගිනකොට තරුණ ඇති වෙනවා වගේ ඒ ගෙවන් කිරීම සඳහා කුමක් කළ යුතුද ඒ දෙක කරන්නේ. නිමිත්ත අනිමිත්තක් බාටපත් වේගෙන යන එක ලෝක සාමචින්න කාර්ය කියලා තුන ගොරෝසු අවස්ථාව, සියුම් අවස්ථාව, අතිසියුම් අවස්ථාව කියනවා. ඒවා තුනක් නෙවෙයි තියෙන්නේ. යමක් තිබිලා නැති වෙන තැනට යනකොට ගොඩාක් තියෙන්න පුළුවන්. මේ රූපක මාර්ගයෙන් ඉදපත් කරලා තියෙන නිසා මම මේ විදිහට උත්තර දෙන්නේ. ඒ නිසා මේක තවදුරටත් සූක්ෂම වෙන්නේ කෙලෙස් අදවීමක් ප්‍රතිපදා විදිහට යamak කියන එක තේරුම් ගන්න පුළුවන් නම් තමන් ළඟ ක්‍රමසා විදි ලක්ෂයක් මත වෙලා ඒ නිසා ඒ දේ දවසකින් හම්බ වෙන එකක් නෑ. නමුත් ඒ දිහාට මනස්කාරය තියෙනවනම් එන්නේට දවසින් දවස දවසින් දවස ඒ කෙලෙස් අඩුතැනට යන්න පුළුවන්. ඒක කරන්න දෙයක් නැත්තේ නෑ. අඩු වේගන යනකොට වැඩිවීම සඳහා කලබල කරන්න එපා. අඩු වේගන යනකොට අනවශ්‍ය සැක කරලා කෙලෙස් වැඩි කරන්න යන්න. මේ ගෙවීමෙන් තියෙන එකට එහෙම යන්න දෙන එක තමයි කරණ තෙල් ලොකුම උත්සාහය. අවසන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම වැටන සිටිමි. උෂ්ම ඉගෙන පහද ඇරීම මත සිහිය පවත්වාගෙන සිටිමි. යන මාර්ගය තුළ අවධානය පවත්වා සිටීමෙන් මුලින්ම උෂ්ම ඉතා වේගයෙන් ආස්වාස ප්‍රාස්වාස නන්දාව දැනෙන අතර ක්‍රමක්‍රමයෙන් එම වේගයේ සංසිදී උෂ්ම ඉතා සිදු තත්ත්වයකට පතරව දැනේ. මේ අවස්ථාවේදී ඔබ වහන්සේ දේශනා කර ඇත්තේ කිසිවක් නොකර විමසීමෙන් බලා සිටීමයි. එම අවස්ථාවේදී අභ්‍යන්තර සිටි ඇති දේශයන් මතුවිය හැකියි. එසේ නම් එන ක්ලේශයන්ට මුහුණ දෙන්නේ කෙසේද? බවන්සේම ධර්ම සුභවාසී කියන ධර්ම දානය විතර අගයන අතර බවන්සේට නිර්වාණ අවබෝධය ලැබෙනවා. මේකට සර්වඥාන්සේගේ උත්තරේ එම ආනාපාන සංසිඳනකොට ඒ ඒ සමාධිය මත හිටියොත් කෙලෙස් මතු නොවුනොත් දාන ප්‍රතිඵලයක් නැහැ. කෙලෙස් මතු වුණොත් තමයි කෙලෙස් කැපෙන්නේ. ඒ නිසා හොඳට අපි අරමුණක හිත තැම්පත් කරලා අරමුණ ගෙවන් වෙනකොට තමන්ගේ අනුසේ වශයෙන් තියෙන කෙලෙස් අනෙක් කෙලෙස් එක එක මතුවෙන්න පටන් ගන්නවා. මේ මතුවෙන හැම වෙලාවකම කෙලෙස් කෙවියාවක් සිදුවෙනවා. ඒක හරියට කුරුලාවක් කුරුලා කුරුලා කුරු එන්නේ යනවා කියලා කියන්නේ ඇඟ ඇතුලේ තිබුණ කෙලෙසයක් අයින් වුණා. කුණක් අයින් වුණා. කුරුලා වහන ප්ලාස්ටර් කෑනක එකට වැඩි හරියන්නේ නැහැ. ඒක එළියට යන්නේ. ඒ එළියට යන හැම වෙලාවකම ආශ්‍රක්ෂය කිරීමක් වෙනවා. ඒ නිසා ඉදිරියට යන හැම වෙලාවෙම යෝගාවචර දන්නවා මට තරහක් ඉස්සරහව ඒ තරහ මං හැබැන ගන්න යන්නේ නැතුව කියන්නේ නැතුව දැන් කාගෙන ඉන්න පුළුවන්. ඒ තව ඉස්සරහට යන තරහ එනකොට මා ගන්න පුළුවන්. නමුත් මේ තරහ මතු නොවි ඉත නොවි කෙලස් කැපෙන්නේ. ඒ නිසා භාවනාවේදී කෙලස් මතු වෙනවා නම් ඒක බහන ලොකුම ලොකු සුද්ධියක්. කෙලස් යටපත් කරන්න නෙවෙයි මේ හදන්නේ මතු කරලා අයින් කරන්නයි අපි කියනවා ඇන කරන්න නෙවෙයි ගෙඩි ඉඩිය පැහැවලා වරන්ද හදා. මේ පැහැවලා යන වෙලාව විතරයි කෙලස් කැපෙන කියලා මතක තියාගන්න නිසා ඒක අමාරුයි. දරාගෙන ඉන්න අමාරු වෙනස අපි ආයෙත් හිත ටිකක් වෙලා විවේක වෙන ආයෙ කෙලස් ටිකක් ගන්නවා. ආයෙ විවේක වෙනවා. එහෙම මේ මේම කර කර යන ගමනක් තියෙන නිසා භාවනා නියම ප්‍රතිඵලයේ සිද්ධ වෙන්නේ Taman දැක දැක දැන දැන Tamanගේ අඩුපාඩුවක් කෙලේශයක් දුර්ලභමක් මතුවෙලා ඒත් ඒක ක්‍රියාවත් කරන්නේ නැතුව විතික්‍රමණය කරන්නේ නැතුව පාලනය කරගෙන හික්මාගෙන ශික්ෂණය කරගෙන ඉන්න එක තමයි. ඒකට බුදුන් කියන්නේ ආශ්‍රෝක්ෂය කිරීම. ඇන්සලක් උල් කෙරුවොත් විතරයි විතර පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. පිහියක් ගෑවොත් විතරයි ඒකේ කැපුම් තියෙනම ගානවා කියන්නේ ගෙවීමක්. ඇන්සල උල් කරනවා කියන්නේ ගෙවීමක්. ඒ නිසා ප්‍රතිබන්ධව කබඩේකට වහලා තිබ්බ දාලා වහලා තිබුණාට එළියෙන්නේ. එළියෙන හැම චිත්තක්ෂණයකම ප්‍රතිබන්ධව ගෙවෙනවා. ඉතින් ඊට පස්සේම ගෙවෙන්නේ නැති වෙන්නයි ආලෝකය ලබා ගන්නයි බෑ. මෙන්න මේක දැක ගන්න කියනවා ඛයානුපසන කියන්නේ වයානුපසන කියන්නේ නිරෝධානුපසන කියලා කියන්නේ මේ ගෙවන් කිරීමක් සිදු වෙනවා. ඒකට සතුටු වෙනවා නම් අනු ඒක අනුපසනාවක් විපස්සනාවක් භාවනාවක් කියලා ඒ යෝගාවචරයා ජීවත් වෙන මිනිසෙක් කියලා. එහෙම නැති හැම කෙනෙක්ම මැරිලා. නැත්නම් හැම කෙනෙක්ම හීනෙක ඉන්නේ. එහෙම නැති හැම කෙනෙක්ම මතයක ඉන්නේ. මදයක ඉන්නේ සමාවක ඉන්නේ කියලා සර්වප්‍රසි කියනවා. මේ කෙලෙස් වලට මුහුණ දෙන වෙලාවේදී භාවනාවේදී විතරයි අපි ජීවත් වෙන නිසා සජීවී ජීවිතයක් තමයි අවශ්‍ය කරන්නේ නිසා මේක සිටින වෙලාව හොඳ වෙලාවක් කියලා කියන්නේ. අද ගරුතර ස්වාමීන් වහන්සේ පරයන්ගේ විනාඩි 45ක් පමණ සතුටුමත්ව සිටියේ. ආශ්වාසයේ සහ ප්‍රශ්වාසයේ සෑම දෙයකටම ඉස්ස බලා සිටියේ. එනම් ආශ්වාසයේ දෙක සිසිල් බවක් ආශ්වාසයට සාපේක්ෂව පිටවි බවක් එනවා. දැරට සිග්නල්ට උස්ම රැල්ල තුනී කියන බවක් එනවා. ඉස්තනකට ගතිනායය නෙකුයි. ඒකේ වේදනාවක් ඉස්මතු වෙනවා. ඉන්පසු නැවත මූල කර්මස්ථානයේ සිටි දෙයින් කරා වේදනාව පිළිබඳව. නමුත් සත්‍යයේදී බහගතන වශයෙන් පාතවමින් පරි ස්පර්ශයේ වෙන දෙකින අරබව බුදු බව සිසිල ඒ අද්භූත අද්භූත වෙනවා. හදිසියෙම පිළිවාණි ගලක් පදුරට වැඩි සිමු වේදනාවක් දැනුණා. අරමුණට එනම් එම දකුණ බබලක වශයෙන් පය ඉදිරියේ වේදනාව නැති යමන දේ ගියා වගේ හිතුණි. නමුත් පරයන් ජීවිතයේ වේදනාවට මුහුණදී මූලික අරමුණ බේරා ගැනීම තරම් පහසු නැත. කාර්මිකව මේක උපදේශයක් දෙන්නේ විකාර ගෞරවණීය සිටින. බවසෙන් නිදුක් සුවය කරගන්න. මේ මුල් ටිකට වැඩි අවසානයේ වාක්‍යය තමයි මම හිතන උත්තරේ තියෙන්නේ. මේ බාධක තියෙද්දි අරමුණ බේරාගත යුතුයි කියන හැකියව දැන් යෝගාන්තය ඇවිල්ලා තියෙනවා. මේක තමයි යෝගසමස්කාරය. මේක ආවට පස්සේ ක්‍රමසාවිදි ලක්ෂයක් තියෙනවා. බාධක නැති කරන එක නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. බාධක තියෙද්දි මට පුළුවන් වෙලාවට නැවත නැවත අරමුණට යන්න ඕනේ. මේක තමයි කෙලස් කැපෙනවා කියන්නේ. මේක තමයි මම සතුප්පාදේ කියලා කියන්නේ. මේක තමයි මම මගේ හිත නැවත පිරිසුදුතන ගෙනියන්න ඕනේ කියන එක අවබෝධ කරගත්තා නම් ඊට පස්සේ යෝගාචර බයෙන් දෙයක් නැහැ. ඒක තමයි සුද්ධ කරලා අවබෝධ කරගන්න ඕනේ. කොච්චර අපි නික්ලේශී වෙන්න හැදුවත් කෙලස් කියන જાතිය. ඒක වළක්වන එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. මේ කෙලස් කොච්චර කරදර කරත් මට ඕන නරමුණට යන්න පුළුවන්. ඒක තමයි මගේ තත්පුරුෂ ගතිය. ඒකයි සද්ධර්මය. ඒකයි ධර්මයේ තියෙන සජීවී ගතිය කියලා දන්නවා. කියලා තියෙනවා සත්‍ය කද්දාකත් මොනම විදිහකට අරගෙන. ශක්ති මතු වෙනවාමයි. කේල් ගහ පෙත්තට කපලා උඩින් ගලක් තියයි. කේල් ගහේ පැත්ත උඩට එන ගල පෙරලනවාමයි. කේල් ගහ මැද තියෙන කී තල්ලුව කොච්චරද කියන අපිට දෙන කේල් ගහ කොහොම දුර්වල ගහක් කියන. එيشා පෙත්ත කපලා ගලක් තියන උඩින් බලන්න අර මැදින් එන ගොබේ තල්ලුව තල්ලු කෙරිල නිසා කවදා හරි ගල පෙරලනවා. එيشා අපි දන්නවනම් කොච්චර බාධක ආවත් මගේ මූල කර්මස්ථානට යන්න පුළුවන් ගතිය තමයි මම දිනු කරන්න ඕනේ. ඒකයි මේ භාවනා කරනවා කියන්නේ. ඒ සඳහා සැලකිල්ලෙන් ගත කරන ලක්ෂයක් කරමු කියනවා. දැන් කියලා කියන හොඳම දර්ශනය සක්මන් කරන ගලිය කලක් ඇනිලා. සක්මන කැඩුණයි කියන්නේ මට මේ චිවුණු වේදනාව දැනන ඒත් මට වම දරන තේරෙනවා. මට මේක පරියන්කේදී බෑ. අපෝ පරියන්කේදී හිට වෙනකොට මේ තොටිලි වැටෙන් පැන්න පුතා ඉතුරු වැට කඩු පැනගෙන යනවා කියන එක මොනවද? තොටිලි වැට පැන්නයි කියන්නේ පොඩි දෙල්ලමක් නෙවෙයි. මේ මානසිකත්වය හදලා දෙන්න අපි මේ භාවනා වැඩමුළු තියෙන්නේ. බාධා නැති කරන එක නෙවෙයි භාවනාව කියන්නේ. કોઈ බාධාවක් තිබුණා තමයි මූල කර්මස්ථානයි ෂේම භූමිය. නික්ලේශී තැනකට යන්න පුළුවන් කමයි මම මේ බලන්න ඕන කියලා හැඟීම තියෙනවා. මානසිකාරය තියෙනවා. සම්මා සංකප්පේ තියෙනවා. ඒ මොන්ච වටන්න බෑ. ක්‍රම සහ විදි ඕනතර ලැබෙන නිසා අය වෙන්න එපා. මේ විදියට බලනකොට ඒකේන සඳහා සියලු ලෞකික දැනුම සියලු හැකියාවල් භාවනාවට ආදාර කරගන්න. මොකද සංකල්පය හරි බලන ක්‍රමය හරි ඒ නිසා නබෝ කලකින් මේකත් සාර්ථක වේ සාර්ථක වුණාට පස්සේ තවත් වීමක් කියලා අපිට දැනුම් දෙන්න කියලා මාතෘකාව කියලා අපි ගන්න සම්බන්ධ. මම හිතලා ගන්න කියලා කියන පුරා විශ්ලේෂණය වගේ ජීවිතේ රැගෙන ඉන්නේ කියලා එන්න පුළුවන් නේද මේ මේ මාත් ප්‍රශ්න. නොකිය නොකියුනොට ඒකට තමයි ගෙවලා තියෙන්නේ මේ. දැන් අමාරු සම්බන්ධකතු දෙකක් ඒවට ගෙවලා තියෙන්නේ. ගෙවලා තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පිළිබඳ විස්තරය. සක්මන් භාවනාව. මුලින් පර්ශය ගණනින් සක්මන් කරමි. වාර 6කින් පමණ පසුව ඔසවනවා, එවනවා, තබනවා යයි මෙනෙහි කරමි. වඩා සෙමින් යමි. වැඩි කාලයක් එක්පතුලේ චලනයට අනුව හැඩ ගැසෙන බව දැනේ. සීතල සහ උණුසුම දැනේ. දිනෙක සිට පාදයේ නැවහා ඇඟිලි දෙක ස්පර්ශය නැගෙන දැනෙනවා. අද උදේ වගේ සක්මන වඩා සෙමින් කරන්නේ. වචන තුන ගැවසර සිතේ ස්පර්ශයේ වඩා යොමු එක්පයක් ඉතා සෙමින් එක්පයක් ඉතා සෙමින් ඔසවා ගෙන ගොස් මුළුමනින්ම ඉඳ දැරීමෙන් පසු අනිත් පය සෙමින් විට වාදී ඔසවන විට විරුද්ධ සැලුවී මේවට බලගෙන අයුරු පයවසවා ඉදිරියට ගන්නා විට ඒ බය මුලින්ම සැහැල්ලු වන බව පාදික කරගිට එහි මුකට බල වැඩි වී ක්‍රමේ හැඟීමකට බල වෙන අයුරු නිරීක්ෂණය කෙරේ. එක පාදයක චලනය ක්‍රියාවලිය හා බල දන්න ආකාරය පය ඔසවන විට තබන විට කුළුමනේ ප්‍රතිවිරුද්ධ වෙන අයුරු දැකීමට දැකීම විනෝදජනක විය. එක් පායක් ඔසවා ඇතුළට අනෙක් පායට මුළු බර එන ආයුධ දෙකින් ගමනට සෙමිනා සම්සුන් ලෝකය. මෙසේ අවධානය නිසා සිතුවිලි වලින් හිරිහැරයන් කවුද? විතර සතිමත් වෙමි. නම්බර දෙක පාදයන්ට බලනවා. වරදවස්ථානයේ විදීන හැකියිව අද භාවනාව උදේ පැතිරිවම මම අවතරව දැනේ. සිටියේ ඇදීම කඩවීම හා ප්‍රසාරණයද ඇතිවීමේදී විවිධ සැහැට දියර දැනෙනවා. මොළමද අද දැනෙන්නේ. මේතු අපිටින් පවන දැනෙන්න ඇතිය. එක් පාරණකයේදී උදර දේශයේ කුඩා රබර් බෝලයකට කොටසක් මේ උත්තරව දැනෙනවා. එය පහළ සිට ඉහළට පිළිවැදීමක්සේ විවසනය දැනුනේ. ශ්වසනයේ කිසිවක්ම බෝල ඡාපේ පුරා ගියා. පරිමේ ඒ සිරුරෙන් පිට වම් පැත්තේ දැනෙන්නේ. සාමාන්‍ය උදරයේ සිට උදරයේ කිහිලට පිළිගැනීම දැනෙනවා. සිතුවිලි ඇති. චරණේ මුළු වලින් අතර වූ පසු සිතුවිලි ඇතිවෙනවා. මම දැන් මෙතන ඒ ස්පර්ශය දැනෙන තැන සිට දැනෙන තැනක සිට ඉතුරු වෙනවා. සිත පිට ගියත් දැනෙන සතිමත් වීම. ඊයේ පෙරේදා පර්යාය කීයකදීම ඉතාම සතිමත් වීමි. කීප වාරයක් සිට කොටි ගියාදයි නොදැන සෑහෙන වේලාවක් සිටියෙමි. තමත් අකර්මණ්‍ය දෙවිවර දැයි තත්ත්වයක තත්ත්වයේ අධිපතිය. සාමාන්‍ය ජීවිතය. සතිය පිටවීමට සියලුම තත්ත්ව යෝගයේ යෝගයේ විත පරයන්කේදී සිටුවේ ඊට බෞද්ධ වී සිත නානකාර ගණකේ සතියට අභියෝගයක් වන සත්‍යයකදී සම්මනේදී මුදී සතිමත් වන්නේ මණ්ඩලයේ පාදා දෙන සේවා. බෝවන්සට නිදු නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. සක්මා භාවනා විතරමදී නිරෝගී කිරීම ලැබීම ගැන බෝවන්සට අනේක වාරයක් සිටි පූර්වක පිළිගන්නවා. මේ තොරතුරු වශයෙන් බලනකොට හොඳයි කාටත් වගේ භාවනා කරන අයට මේ වාක්‍යයෙන් සම්බන්ධව කියන්නේ නමුත් මූලික වශයෙන් පේන එක පැත්තකදී කිසිම තොරතුරක් දැනෙන්නේ නැහැ සම්පූර්ණ හිත තොරතුරු හොයන්නෙත් නැහැ ලේබල් කරන්නෙත් නැහැ නම් මතක තියාගන්නත් බෑ ඒත් භාවනාවක් අනිත් පැත්තේ තියෙනවා හරියට ඔසවනකොට මෙහෙමයි පර මෙහෙමයි මෙනෙහි කරන්න මෙහෙමයි ආශ්වාස මෙහෙමයි ප්‍රශ්වාස මෙහෙමයි කියලා සම්පූර්ණ තොරතුරු තමයි ලැබෙන්නේ මෙන්න මේ දෙකෙන් මොනවාක්වත් මතකයක් නැති ලේබල් කිරීමක් නැති අවස්ථාව නිසා සම්පූර්ණ ලේබල් කරන්න පුළුවන් මතකයේ තියෙන විචතර සහිත කියන මේ දෙකෙන් යෝගාවචරය භාවනා ජීවන වශයෙන් සලකන්නේ මොකද්ද කියලා කිව්වොත් අන්න උත්තරය ලබනවා. සාමාන්‍ය සමාජ දානල දිනකේ පොත් සිදු වෙනවා. නමුත් සාමාන්‍ය වෙලාවට මේක නිසා පුළුවන් නේද? අභිව්‍යස්ත ඇත්තටම කියනවා නම් භාවනා ජීවන කියන්නේ මේ දෙකේ එකටවත් සලකන්නක් නැතුව දෙකම හිතේ තත්ත්ව. මේක එකක් සනිමිත්ත අනික අනිමිත්ත. ඒකට සංඥා තියෙනවා ඒක සංඥා නැහැ. මේ දෙකම දිහා බලලා මේක ලක්ෂ කෝටි වාරයක් කොහොම වෙන්න දෙන්නේ. අපි ළඟ කිව්වොත් මේක හොඳයි මේක නරකයි කියලා ඒ තාක්ෂණික තාම භාවනාවට හිත මෝරවන්නේ. තොරතුරු තියෙන වෙලාවක් තියෙනවා නම් කරන වෙලාවක් තියෙනවා කරන ලද්ද නම් මඩ අඳුනා ගන්න වෙලාවක්. තව වෙලාවක් තියෙනවා නම් කිරිමකුත් නැහැ නම් කරපු දේ අඳුර ගන්නත් බෑ මතකෙකුත් නැහැ. මෙන්න මේ දෙක දවල්ට කනවා රැයට කනවා වගේ එක ළඟ හිට මෙහෙට යනවා. අපේ හිතට මේ දෙකම කැපයි මේ දෙකේ එකකටවත් හොඳයි කියන්නේ නැහැ එකට නරකයි කියනවත් නෑ දෙකම භාවනාවේදීම ප්‍රතිපදාවේදී මෙන්න දේවල් කියලා දැනලා මේ දෙකේ එකකටවත් මනාපමනාප නැතිකත්වයට ගියොත් ඒ යෝගාවචරයට ආතතියක් එන්න තරක් නැහැ. අසාධන ගන්න දෙයක්වත් නැහැ. සැකේට දෙයක්වත් නැහැ. මේකවත් හොඳයි මේකවත් හොඳයි දෙකේදිම ප්‍රතිපදාව විදිහට යනවා කෙනෙක් කරා. තීන්සා මේක තියෙන අත්දැකීම් අධිකම දිගට මේකට යන්න අරින්ද ඒ සම්පූර්ණ නොදැනෙන සම්පූර්ණ ලේබල් කරන්න බැරි තියෙන සංඥා හඳුනා ගන්න බැරි තත්ත්වය එකක්. අනිත් එක හරියට ලේබල් කරන්න පුළුවන් නම් කරන්න පුළුවන් නම් කරන ස්වභාවය ලක්ෂණ දන්න හොද්දට විස්තර පේනවා මෙන්න මේ දෙක එකිනෙකට සාපේක්ෂ දෙකක් බව තේරුම් ගත දාසි මේක නැතුව මේකට ඉන්න බෑ මේක නැතුව මේකට ඉන්න බෑ දෙකම හේතුඵල ධර්ම දෙකක් මිස අරක දිනුව මේක නදිනුව කියන නම් කරන්න ගිය ගමන් තමයි ආතතිය සැකය ඔක්කොම ප්‍රශ්නවත් වෙනවා ඉදිරියට යනකොට ওই දෙකේදීම සමහිත තාදී හිත නොසලෙන හිත එන්න ගියාම තමන්න තේරෙයි අහන්න ප්‍රශ්නයක් හෝ සැකයක් හෝ එන්න දෙයක් නැහැ. ආතතියක් නැහැ. ඒක මුද උපමානයක්. එහෙම නැත්නම් ඒ කියන්නේ මගේ නෙවෙයි පිට උත්තරයක් තියෙනවා. එහෙම නැත්නම් වෙන කෙනෙකුට උත්තර දෙන්න ඕනේ නැත්නම් මේ දෙක එකක් හොඳයි. එකක් නරකයි කියන මේ දෙක දෙකට බෙදලා ආතතිගත වෙන ආයාසකර ගති වෙන තැති තමයි විඥාන කියන්නේ. දෙකම සමානයි. කොයි එක වුණත් කමක් නැහැ කියලා ගන්න එක විඥාණයට අතිරේක වාසියක් ලබා ගන්න බෑ. ඒකට අපිට ආතතියක් නැහැ. අපි දන්නවා මේ පව් කරන්නේ සීලිය රැකලා තියෙන්නේ. මේ දෙකම සිද්ධ වෙන දේවල් එකකවත් අපසල් දෙක සාපේක්ෂ නිසා මේක නතු මෙයාට ඉන්න බැහැ නම් මේක නතු මෙයාට ඉන්න බැහැ නම් අපි අරය විතරක් දිනනවා. අරය හොඳයි කියනවා. හොඳයි එතන තමයි අපි ආතතිය ඇති කරන්නේ. ඒක ඒක භාවනාවෙන් එකක් නෙවෙයි යොන්සමස්කාරයෙන් එකක්. සම්මා සත්‍ය මේ සමා සමාධියෙන් එකක්. සම්මා සංකප්පේ නිකන්නේ සංකප්පය දන්නවනම් මට තියෙන කලබල තියෙනවනම් කර්මයන්ට උඩා තැම්පත් වෙනවා. තැම්පත් වෙනවා කලබලෙන් තැම් කලබල වෙනවා. දෙක එකක්වත් මගේ නෙවෙයි. හොඳයි. ඉතින් ප්‍රශ්නේ ඉතරයි තියෙන්නේ. වෙලාව දෙකමාර සතහන් වෙනවා. වෙන කාට හරි වෙන අවස්ථානුකූලව නගන ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්න කියලා මතක් කරන්නේ නැත්නම් මම හේෂන් මාත ඉල්ලා සිටිනවා ප්‍රතිසතාන නිභාව සටහන් කරන්න. සත්‍ය මනසකාරයේ දෙන්නේ කියලා සමාජයේ විකසනය කරන්නේ

කිව්වා අපිට choice එකක් නැහැ. අපිට අරක කරපම් මේක කරනවා කියලා දෙන්නා නම් ආවේගයක් කියන්නේ. එනිසා ආවේගයේදී හොඳට බලන්න මේක ආවා මේක සුනාමිය ආවට පස්සේ අපිට මොන කරද එනිසා ඒ ආවේග කියලා කියන්නේ අපිට යමක් කළ හැකක් ඉතුරු කරලා ඉන්න එකක් නෙවෙයි. මේ එකයි කරන්න තියෙන්නේ මේකේ හැටි බලන්න ඉන්න. බලන්න ඉන්න නැතුවත් වෙන්න පුළුවන් පිස්සු වැටිලා ඔළුව අවුගෙන පුළුවන් බලන්න ඉන්නවනම් ආවේගය හරහා ගියා. හැබැයි මේක කළ යුතු මේක කළ යුතු කියලා ආවේගයකට මේ ශික්ෂාව වෙනන හදනවා කියලා කියන්නේ ආවේ කියන වචනේ විරුද්ධ කරනවා. ආවගේ කාටවත් අර කරන්නේ මේක කරන්න කියන්නේ බෑ. ඉතින් මේ කණ්ඩක් ගලවගෙන එනකොට දැන් මේක නායයන් හදනවනම් දැන් මොන කරන්නේ? ඉවරයි. ඒකට සෝරි කියන වෙන මොන කරන්නේ? උඩ කරපන් කියන්නේ ආවේග කියන්නේ මේ වගේ එකක් නෙවෙයි. නායක කරනවා ගලප්පෙට ලැබෙන දේ මොනවද? ඒවට උපක්‍රම. දිනමුන අපිට අපිට පාණයක් නැති දෙයේ අපි ඒක පිළිබඳ ගැටෙන්න ගත්තොත් මේ අහාව බල්ලු බිරුවට හඳ පාත් වෙන්නේ අද කාලේ බල්ලු බිරුණ උදේ ඉඳලා රැ වෙනකන් තාම මනුෂ්‍යයෙක් කියන උත්තරයක් එන්නේ. බල්ලු බිරුණ ඒක ඇත්ත. වලබිරට කඳුපත් වෙන්නේ නැහැ කියන තැනදී මේ ආවේගය එන්නේ කර්ම වේගය ඇවිල්ලා මේ ප්‍රඥා ඥාන, චින්තාමය ඥාන සියල්ල ව්‍යාපවත් කරන ගිල්ල ඒක දිහා බලන්නේ ඒක විතරයි කරන්නේ. ඒකට මේ දේ කරන්න මේ දේ කරන්න කියලා කිසිම තැනක කිසිම සාස්ත්‍රයකට තව කෙනෙකුට කියන්න බෑ මොකද අනිත් කෙනෙකුට එහෙම කිරීමේ හැකියාවක් කියලා නෙවෙයි මේකෙන්නේ. නිසා ඒ වෙලාවට මේක සකච්ඡා කළත් වැඩක් නැහැ.